这个没有。 සුපත්තිතා සාදු සාදු අනුමෝදාමි අනුමෝදි තබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකදාරත්තේ කතං අක්ඛ්‍යං තමකුනේ මහා කන්තං සාදු ඕකදාරත්තේ කුසලෝකිය පාත සමාන පන්ති සුපත්තිතා කවියම් යෝකාත සමාන පන්ති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසන්වනේ බ්‍රහස්පතින්දා චාරිත්‍රානුකූල පවත්වන ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. සිළුම් දෙනාය සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ සම්මා සම්බුද්දස්සේ සීතංච උන්නංච කුද්ධං පිපාසං වාතාතප දංශ සිරින්සප යේච්ච සබ්බානි පේතානි අபிසම්භවිත්වා ඒකෝ චරේ khagga විසාන කප්පෝති තී අවසරයි කරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි හැමදාම ධර්ම දේශනා වලින් පටන් ගන්න විදියට මේ ධර්ම දේශනාවේ අද දවසේ මේ උද්ෘතයටත් නිදාණය නැත්තම් ප්‍රභවයේ මතක් කරගත්තොත් මේක සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉච්ඡ ත්‍රිපිටකයේ කුද්දක නිකාය කියන පොතට කාණ්ඩයට අයිති මේ සුත්ත නිපාතේ කියන පොතේ මුලින් මුලින් වගේ සංග්‍රහ වෙන සූත්‍රයක් මේ හැම ගාථා 40ක් විතර තියෙන මේ සූත්‍රයේ හැම ගාතාවකම අවධාන පදේ වෙන ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියන පාඨ හේදියා බලලා සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා ඒක කග්ගවිශාන සූත්‍රය කියලා නම් කරලා තියෙනවා. කග්ගවිශාන කියන එක සිංහලෙට නගන්නේ කඟ වේන අඟ විශාන කියලා කියන්නේ අඟට කග්ග කියලා මෙතන සඳහන් කරන්නේ ඒ පදයෙන් තමයි කඟ වේන කියන සිංහල පදය හැදලා තියෙන්නේ. ඉතින් ඒකෝ චරේ කග්ග විශාන කප්පෝ කියන විදිහට කඟ වේනකුගේ අඟක් වගේ ආකල්ප සහිතව නැත්නම් තනි ඒකචර ඒක විහාරී ඒක භත්තක ඒක සෙය්‍යක අදුතිකක ආදි වශයෙන් මේ තනිව ඒක හුදකලා විශ්ීමේ ආනිසංසයි මේ සූත්‍රයේ දිගටම සඳහන් කරන්නේ. ඉතින් ඒකේ මම කියපු විදිහට ગાථා 40ක් විතර තියෙනවා. එකම එක ગાතාවක් විතරක් තියෙනවා. සචේ ලබේත නිපකං සහායං කියලා Tamanට නිතර ඇසුරු කළ හැකි නියම කල්යාණ මිත්‍රෙක් හැදුනොත් විතරක් මේ මිත්‍යා වෙනුවෙන් සමගිව හැසිරීම එකට හැසිරීම නැත්නම් මිශ්‍රව හැසිරීම කමක් නැහැ. එහෙම නැත්නම් හැම වෙලාවෙදීම ඒකෝ චරේ කග්ග විශාන කප්පෝ කියලා මේක තමයි හුවා දක්වන්නේ. ඉතින් ඒක උඟ දෙනකොට ඒකට පේනවා කලන රැක්කක් මොකද හේතුව අපි සමාජශීලී සත්තු අපේ හැම සමාජික අවශ්‍යතාවයක්ම අපි සාමූහිකව සම්පාදනය කර ගන්නවා. ඒක නිසා අපිට තනියම හැසිරුණොත් ගොඩක් අපහසුවටපත් වේ ශිෂ්ටාචාරයේ පස්සට යන වේ සමාජශීලී පැත්තෙන් අපස්සට යයි. එහෙම නැත්නම් <clears throat> දුෂ්කරතා පහළ වේ කියන එක කවුරුනත් හිතන දෙයක්. ඉතින් ඒක සාධාරණයි මේ කාය විවේකයේ ගැන බලනකොට. තම සර්වචන් ආංශයේ මේ විදිහට මේ කයින් එක්ව හැසිරීමත් හුදේකලාවට බලපාන බව දන්නවා. ඒක තමයි ලාමකම පන්ති. පටන් ගන්නකොට අපි කාය විවේකී ගැන කතා කරාට ඒ කාය විවේකේ පාවිච්චි කරලා චිත්ත විවේකයට යනකොට ඊට පස්සේ කාය විවේක චිත්ත විවේක දෙකම පාවිච්චි කරලා ආයෝජනය කරලා උපදි විවේකයට යනකොට කාටත් තේරෙන්න වෙනවා තේරුම් ගන්න වෙනවා අවබෝධයේ සිද්ධ වෙන්නේ උදකලාව බව අවබෝධයේ සිද්ධ වෙන්නේ තනි තනියෙන් බව ඒක නිසා අපි දැනගත්තත් නොදැනගත්තත් මුලින් අපිට මේක දිරව ගන්න අපහසු වුණාට තේරුම් ගන්න අපහසු වුණාට මේ තනිව විශ්ීමේ ආනිසංශය තමයි නිවන කියන්නේ. එහෙම නැත්නම් නිවන බුද්ධි විඳින වෙලාවේ හදා බෙදා ගන්න කවුරක්වත් නැහැ. තව කෙනෙක් හදා බෙදා ගන්න කෙනෙක් ඉන්නවා කියලා හිතනවනම් එයාත් තනියම උපයාගත්ත කෙනෙක්. එයාත් ඒ වෙලාවේ බුද්ධි විඳින්නේ තමන් උපයාගත්ත දේ. උපයා ගන්න බුද්ධි විඳින දේ නම් සමානයි. නමුත් උපයා ගැනීම සහ බුද්ධ විඳීම පුද්ගලික වෙන්න ඕනේ. ඒ නිසා අපට මේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියනකොට දෙහිගිරිය කපන්න වාගේ පිටින්ම හැපෙන්නේ පැංගිරි පැත්ත. එහෙම නැත්නම් අපි ගත්තොත් අඹුල පැණිදරන් ගිරියක් වගේ ලෙල්ල කෑවොත් ලෙල්ල තියෙන පැංගිරි එතකොට නම් හිතන අම්බෝ මේක කාලනම් කවදාකවත් මිහිරියාවක් ලබන්න බැරි වෙයි කියලා. නැත්තම් දෙහිගිඩියක ඇඹුල ලෙල්ල කාලා හරියන්නේ නැහැ. ලෙල්ල කනකොට ඒකේ පැංගිරි තියෙන්නේ මූණ කට පුරා ගියාම කට නිකන් හිරි වැටෙන ගතියක්. නමුත් ඒක තියෙන අර ඇතුලේ තියෙන පැණි රස රස කරන්නයි. සත්‍යකට කට ගහන්න බැරි වෙන්න. ඉතින් ඒ නිසා කවුරු හරි දෙගිඩිය අධ්‍යා බලලා පැණි දොරන් ගෙඩිය අධ්‍යා බලලා කාලා මම ඕක කාලා තියෙනවා මම දන්නවනේ ඕකෝයි කියන අඹුලක් නෑ ඕකෝ කියන මේ පැණි රහත් නෑ ඕකේ තියෙන පැංගිරි රහ කියලා බොරු නෙවෙයි. නමුත් ඒ ආංශික අත්දැකීම නිසා, පාටු අත්දැකීම නිසා අත්දැකීම වල ආරම්භය නිසා කරන කතාවක්. ඇත්තට මේ කග්ගවිශාන පැත්තෙන් බලනකොට ඒ ආධුනික අත්දැකීමත් වටිනවා. ඒකටවත් කෙනෙකුට පෙළඹෙන්න බෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒකෙම විනිශ්චය වෙනවා. භාවනාවට එහෙම නැත්නම් මේ භ්‍රමචාරී ජීවිතයකට පැවිද්දකට එහෙම නැත්නම් තපසකට පෙළඹෙන 90ක් පස්සෙන් පස්සට තමයි යන්නේ. ඒකෙන් ලැබෙන අත්දැකීම් මතින් එහෙම නැත්නම් අපේක්ෂා බඳුන් වීම මතින් බංකොලොත් විචා බංගත්ත මතින් පස්සේ පසට යනවා. ඒක හේතුව මේක පින්වත්යෙන්ගේ වැඩක්. මේක ඥානවන්තයෙන්ගේ වැඩක්. මේක සූරයින්ගේ වැඩක්. නිකන් තොගේට කට්ටිය කෙරුවට කරන්න බෑ. එසේ නමුත් ඒ අපහසුරපත් වෙන දේ පවා ධර්මානුකූලව විස්තර කළ දුන්නොත් ඒකේ තද ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර තේරුම් ගත්තාට පස්සේ තේරෙනවා අපි uppatti pandityo නොවුනට මේ දාවි නොවුනට බණ අහමින් භාවනා කරමින් ලැබෙන කටුකතර අත්දැකීම් හරි හැටියට අර්ථකථන කරන්න ගියොත් අපිට ආඩම්බරයට තියෙන එච්චර තමයි අන්තිමට. ඉතින් ඒක නිසා මෙවැනි සූත්‍ර බොහොම ප්‍රවේශමෙන් සාකච්ඡා කරන්න වෙනවා. එහෙම නොවුනොත් වෙන්නේ මෙව පිළිබඳ වැරදි අදහස් එන්න පටන් ගන්නවා. ඒක නිසා මතක තියාගන්න මේ කාරණාවල් භාවනා කොච්චර ලෝකේ නොකරනවද කියනවනම් භාවනා කවදාකවත් බණකට මාතෘකාවත්වත් කරන්නේ මේ සූත්‍ර කරන්නේ මොකද හේතුව උඹ දෙනාට මේක රුචි නැහැ. උඹ දෙනෙකුට රුචි සාමාන්‍ය ජාතක කතාවක්, සිද්ධාර්ථ කුමාරයාගේ කතාවක්. ඉතින් බොහොම ආසාවෙන් සාදු කී කියා. ඉතින් ඒ නිසා නිසන් වනදී අපි මේ වගේ කාරණා ඉදිරිපත් කර ගන්නවා. කෙසේ නමුත් මං හිතන්නේ ඒක බැලූ බැල්මටම ප්‍රිය කරන එකක් වෙයි කියලා. බැලූ බැල්මටම තේරුම් ගන්න පුණා එකක් වෙයි කියලා ඒ නිසා අපි උත්සාහ කරමු. අද අපි මේ 18 වෙනි ගාථාව ඉස්සරහින් තියා ගන්න හදන්නේ අද පෙබරවාරි මාසේ 12 වෙනිදා. ඉතින් ඒකේ සඳහන් කරතිතු සීතච්ච උන්න සීතංච උන්නංච කුදම් පිපාසා. ඒ කියන්නේ සාමාන්‍ය ඍතු ගුණ වල තියෙන සීත උන්න ගතිය. උණුසුම සිසිලත. කුදම් පිපාසං කියලා කියන්නේ බඩගින්න සහ පිපාසාව. වාතාත පේදන්ත සිරිත පේච. ඒ ආතප කියලා කියන්නේ සූර්ය රශ්මියට. වාතය කියලා කියන්නේ හිරිකඩ වාතය. දංශ කියලා කියන්නේ මදුරු වගේ විද බොන සත්තුන්ට මකස මකස කියලා කියන්නේ විද ලැබුණ සත්තුන්ට ඩාන්ස කියලා කියන්නේ දැහැ ලැබුණ හොහප්ට වගේ සත්තුන්ට සබ්බානි පේතානි අභි අභිසම්භවිත්ව මේ සියලු ස්පර්ශයන් වාසීත වාත ස්පර්ශ සීත උෂ්ණ උෂ්ණ වාත ස්පර්ශ බඩගිනි ස්පර්ශය පිපාස ස්පර්ශය හිරිකඩ වාත ස්පර්ශය ඡණ්ඩපරස සූර්යයේ ස්ථාප ස්පර්ශය විද ලේබන සතුන්ගේ ස්පර්ශය, දැහ ලේබන සතුන්ගේ ස්පර්ශය මේ ඔක්කොම ඉක්මවලා ඒකෝචරී එකග්ග විසාන කප්පෝ. අපි මේව නැති කරන්න තමයි මේ නගර හදාන, යටිතල පහසුකම් හදාන, යා කන්ඩිෂන් කරගෙන ඔක්කොම හදලා තියෙන තන්නේ කර කාමී. යම් වෙලාවක අපි මේ ඔක්කොම සමශීතෝෂ්ණ කාලගුණය, බඩගින්න පිපාසාව නැති, මැස්සෙක් මදුරුවෙක් නැති තැනකට ගියොත් ඒක මොකටවත් නැහැ ඒක වෛශ්‍යාගාරයක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඒක භෝජනාගාරයක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් සම්භාෂණ ශාලාවක් වෙන්න ඉඩ තියෙනවා ඒක කාමී. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ සීත උන්නේ දරා ගන්න බැරුව, බඩගින්න විපාසාව දරා ගන්න බැරුව, වාතාතප සිරින්ත පසම්පස්සේ දරා ගන්න බැරුව අර පහසුකම් හොයනවා නම් ඒ කෙනා ඒකාන්තයෙන්ම උදකලාව පාවා දෙන්න වෙනවා. ඉතින් උදකලාව පාවා දුන්න කෙනාට නැත්නම් කාය විවේකයේ විදිහට පාවා දුන්න කෙනාට චිත්ත විවේකයක් බලාපොරොත්තු වෙන්න බෑ. චිත්ත විවේකයක් බලාපොරොත්තු නැති කෙනාට උපදී විවේකයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් සර්වඥාන්සේ සඳහන් කරනවා එවැනි වාතාවරණයක තියෙන චිත්‍රය තොරණ කඳලා පෙන්වන වගේ සර්වඥාන්සේ සඳහන් කරනවා යම් කිසි භික්ෂුවක් අරණ්‍යයක ඉඳලා කැලේක ඉඳලා අනේ මට හොඳ බුරියානි සහිත ආහාර වේලක් ලැබෙයි මට අවශ්‍ය කරන්නා වූ සිවුරක් ලැබෙයි මට අවශ්‍ය කරන්නා වූ සීනාසනයක් ලැබෙයි කියලා රාජධානියට යනකොට එයා දන්නවනම් මම පස්ස හැරෙවි පිරිසුදු වාතයට කියලා එයා දන්නවනම් මම පස්ස හැරේ පිසුදු ජලයට කියලා ඒ මනුස්සයා කවදාකවත් ඉස්සරහට පියවරක් තියෙන එකක් නැහැ කියලා. මේ නග කැලේ පහු කරගෙන කැලේට පස්ස හැරවල නගරයට යන්නේ ඔය කියන සප සම්පත් විඳින්න උනාට ඒ මනුස්සයා මේ පිරිසුදු වාතය අතහැරීමේ සාපේ පිරිසුදු ජලය අතහැරීමේ සාපේ නොබෝ කලකින් මිදෙන්න වෙනවා. ඒක අද ඒ නගර තිබුණු තැන්වල අඩි කොච්චර දෝ ගාණක් යනකම් කෙලිසිලා ඉවරයි. එයා හදන්න බැරි මට්ටමට. පරිසරයේ තරමටම කෙලසිලා ඉවරයි. වාතය ඕසෝන් ලේයර් එක දක්වාම කෙලසිලා ඉවරයි. ආයෙ ගිහිල්ලා කරන්න දෙයක් නැහැ. මහමූදකවත් නැහැ. ඒකත් ජලතලය තෙල් වලින් වැහිලා පදාස ගණන් මාළුව නැහැ. ඉතින් එවැනි දේවල් වල තමයි ඔය බොහෝම සැප සම්පත් කියන එහෙම සමසීතෝෂ්ණ දේශගුණය කැමැති කැමැති ආහාර જાති මැස්සෙක් මතුරුවෙක් කැස්සක් කිඹිරිස්සාවක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. නමුත් ජීවත් වෙලා කාමෙට නම් හොඳයි. ඉතින් ඒ නිසා මේ දෙක අතර වෙනස සර්වචන් වහන්සේට ජීවිත පරිත්‍යාගයෙන් කුමාරසප අතහැරලා රම්‍ය සුරම්‍ය සුබ අතහැරලා කැලියට ගිහිල්ලත් ඊට පස්සේ පාත්‍රයට ලැබිච්ච බත් දාහනේ ටික දැක්කට පස්සේ බඩවැල් දඟන කටින් එන මට්ටමට අප්‍රියාවකුත් ඇති වුණා ඇති වෙලා උන්වහන්සේ සර්වඥතා ඥානෙ සාක්ෂාත් කරලා ඒකේ තියෙන සැප ඒකේ තියෙන නිර්ආමිෂ සුඛය දැකලා එදා රජ සැප උදේ පාන්දර බිම දාන කෙල කුණු කෙල පිටක් වගේ ප්‍රතික්ෂේප කළ තමයි මේ සූත්‍ර දේශනා කළා තියෙන්නේ. නමුත් ඉතින් අපේ තේරවාද ආචාර්යවරුන් මට අවසල කිලි සලකලා තියෙන්නේ. මේවා ඉදිරිපත් කරන්නේ ඉදිරිපත් කරන්නේ දන් දෙන්න දන් දුන්නොත් බ්‍රහ්ම සැප, දිව්‍ය සැප, කුමාර සැප, රාජ්‍ය සැප ලැබෙනවා ඕගොල්ලන්ට. ඒක නිසා පුළුවන් තරම් අපේ පාත්‍රේ පුරවන්න. එතකොට දැන් කරන ටික කොට කරදර වෙනවොත් මත්තට ඕගොල්ලන්ට ඒක අන්තිම සැප දෙන්නම් කියන එක තමයි කියලා තියෙන්නේ. ඒක බුදුහාමුදුරුවෝ නොකියපෙකුත් නෙවෙයි. බුදුන්සීම කියලා තියෙනවා තමන් කරන කරන අනුන කර්මානුරූපව මේ ආනිසංස ලැබෙනවායි කියලා. නමුත් ඒක විතරක් නෙමෙයි බුදුහාම මෙවත් කියලා දෙනවා. දැන් චේතනා කළ තියෙනවා සීල සපත හැරලා විවේක වෙන්න. සීල සපත හැරලා හුදේකලා වෙන්න. කඟ වේනෙකුගේ හඟක් වගේ තනිව හැසිරෙන්න ඉගෙන ගන්නට කියලා. ඉතින් ඒක අපිට පේන්නේ බංකොලොත් වීමක්, බය ආදු ගතියක්, සමාජශීලී නොවීමක්, වැරදිච්චාම පරිදිච්චාම හරක් හොරකම් කරලා පොලිසියෙන් එලවනකොට කරන වැඩේ. හැංගෙන්න ඕනවට තමයි කැලේට යන්නේ. එහෙම නැතුව නගරේ ඉන්න බැරි නම් ඒ කට්ටිය අභියෝග කරනවා කැලේට වෙලා ඉන්නේ නගරේ ඉන්න බැරි නිසා කියලා. ඒ තරමටම සමාජයේ සමාජශීලී. කෙසේ නමුත් මෑත කාලේ කාට කාටත් තේරෙන පටන් ගන්න තියෙනවා එවැනි නගර වාසීක තියෙන ආදීනව දරුවෝ නරක වෙන හැටි පරිසරය නරක වෙන හැටි নানা ආකාර ලෙඩ රෝග හැදෙන නිසා ටිකක් අපේ වයසේ මේ වෙනකොට ටිකක් කට්ටිය කැලේකට එනනම් විවේකයට බර වෙලා තියෙනවා ඊය රාගන්තු කාපු ස්වාමීන් වහන්සේ කාමරේට ආපු ගමන් මම කවං ඉන්න කාමරේ ඉන්න කියලා පුදුමාකාර විවේකයක් නේද ස්වාමීන් වහන්සේ තියෙන්නේ කිව්වා ඉතින් මං කව ඉන්නේ නැත්තේ අයියා හතර සැරයක් උත්සාහ කරා ඒක ආරණ්‍ය වාසික කැප නැහැ ඒක ආයක පස්සට යන්න හිතෙනවා මම කිව්වා ඒක දෙකම එකනේ මේ දකින්නකොටම විවේකයේ තියෙනවා කියලා මට ඒ වෙලාව විවේකයක් තිබුණා මං වෙලාව වැඩ නමුත් මයිදියා බල්ලා කියනවා පුදුමාකාර විවේකයක් තියෙන කියලා නමුත් මං කව ඉන්නේ නැත්තේ මම උත්සාහ කරා හතර සැරයක්. අරන්නේ ගිහලා ඉන්න ගැලපෙන්නේ නැහැ. මට ආපහු ගමට යන්න ඕනේ. ඉතින් ඒ නිසා බලනකොට මේ ලෝකේ කෙලසුනට අපිට පාත්‍රයක මේ තැටියක තියලා වගේ විදි තැටියක තියලා වගේ දෙකම දීලා තියෙනවා. අපි ගන්න අර්ථ තමයි. ඉතින් අපි මේ සූත්‍රය ඉදිරිපත් කරගන්නේ එකට නෙවෙයි. අපි ඒ වෙනුවට අපි මේ අසහානියෙන් අපහසුයෙන් උපයාස අපයා ගන්නලද මේ අරණ්‍ය වාසී නැත්නම් මේ දුෂ්කරචාරී ජීවිතය බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලාගේ අගය කිරීමකට ලක් වෙන හැටි දැනගන්නයි. ඉතින් මේකේ කියලා තියෙනවා මේ ගාතාව පසේ බුදුරජාණන් වහන්සේ නමක් විසින් <coughs> බුද්ධත්වයට පත් වුණාට පස්සේ කරලද උදාන ගාතාවක් විදිහටයි අටුවාව සඳහන් කරන්නේ. පෙළ පොතේ නම් එහෙම කරන්නේ. මේ රජුරෝ රජසපත ලබ්‍රක්‍ම දත්ත කියන රජ කෙනෙක් පෙර කාලේ අතහැරලා ගියාට පස්සේ ඒ රජුරවන්ට සාමාන්‍ය පරිසර ජීවත් වෙච්ච නිසා තද බල ඍතු ගුණ වෙලසකට භාජන වෙලා තිනවා සීත කාලේ හොඳටම සීතයි උෂ්ණ කාලේ හොඳටම සීතයි බොණ්ඩ පිරිසුදු වතුරක් නැහැ පින්නපාත ගියාට හොඳට දාන ටික ලැබෙන්නේත් නැහැ ඒක නිසා අවුෙන් වැස්සෙන් මැසි මතුරුන්ගෙන් කරදර තිබිලා තියෙනවා ඉතින් මේ රජුරෝ කල්පනා කරාලු අඩයුරක් පමණ ප්‍රදේශයකට ගියොත් මට මේ වගේ තද උණුසුම සීතලකින් කරදර නැති බඩගින්න පිපාසාවෙන් කරදර නැති අවැසි සුලං වලින් මැසිමතුන්ගෙන් කරදර නැතනක් තියනවා කියලා යන්න කල්පනා කරනවත් එක්කම අනිත් පැත්තේ කල්පනා වුණාලු මම තපසකට ආවන මේ තියෙන විවේකය යගේ කරන්න ඕනේ අර කියන සැප හොයාගෙන යෑම මට ගැලපෙන්නේ නැහැ කියලා ආයෙත් හිතා ගන්නවා. නමුත් ආයෙ සැරයක් බොණ්ඩ වතුර හොදේව නැහැ, කණ්ඩ පින්න පාතයක් නැහැ. උණුසුම සිසිලස හැර වැඩි එහෙම නැත්නම් සත්තුන්ගෙන් කරදර වැඩි ඒකට ආය යන්න හිතන නිසා හත් සැරයක් ඒ රජුරෝ ඒක ඒ පැත්ත මේ පැත්ත කල්පනා කරන ඉතිනේ හත් සැරේම ආපහු හිත හදාගෙන තිනවා මේක අතහැරලා දාලා යන්නේ විවේකේ මට ලැබෙන්නේ සිව්පසය ඒක නිසා මම මේ විවේකේම අගය කරන්න ඕනේ කියලා ඒ නැවත නැවත කල්පනා කරන්න කරන්න මේ දුක්ඛ සත්‍ය පිළිබඳව නැත්නම් විපස්සනා පිළිබඳව එහෙම නැත්නම් පැමිණි දුක පැණි රායි කියන එක පිළිබඳව නැත්නම් දුක විනිවිද යාම පිළිබඳව මොකක්ද අත්දැකීමක් ඒ රජුලට ලැබිලා තියෙනවා. ඊට පස්සේ හත්වෙනි වතාවේදී ඒක ගැන ප්‍රතිවීක්ෂා කරනකොට කල්පනා කරනකොට එතනදීම සත්‍ය අවබෝධයට හේතු නැයි කියලා ඊට පස්සේ උදාන ගාතාවක් විදියට කරන ලද සුසුම් හෙලීමක් වාගේ. සුසුම් හෙලීමක් කියන අපි සාමාන්‍ය කනගාටු වෙන්නේ මේක සතුට ප්‍රකාශයක්. ඒක කරපු එකක් නෙවෙයි කෙරිච්ච එකක්. සීතංච උන්නච්ච කුදම් පිපාසං මේ සීත උෂ්ණ දෙක බඩගින්න තිබහ <clears throat> වාතාතපේ දංශ සිරින්ස පේච මේ අවැසි සුලා ඒ වගේම විද ලේබොන දැහ ලේබොන සත්තු සබ්බානි පේතානේ විසම්භවිතා මේ සියලුම ස්පර්ශයන් ඉක්මවලා මට මගේ ඒකචාර ජීවිතේ වට කංග වේන වගේ අංගංග වෙන අංග වගේ ඒකචාර ජීවිතේ වටනවා කියන්නේ. ඉතින් මේකේ විස්තර වශයෙන් අපි දැන් අපි ගත කරන ජීවිතය බැලුව ගොඩක් වෙලාව මේක වැටෙන්නේ <clears throat> සේනාසනය කියන සිව්පසේ හතුන්වෙනි අංශයට. අපි භික්ෂු ජීවිතයක් ගත්තොත් භික්ෂු ජීවිතය පෙන්නේ සිව්පසයෙන් හතරක් වූ අවශ්‍යතාවන් වලින් චීවර, පිණ්ඩපාත, තීනාසන, ගිලම්පස කියන. ඉතින් මේ මේ මේක චීවර පරිභෝගීදී කල්පනා කරනවා, සීනාසන පරිභෝගීත් කල්පනා කරනවා. අපි මේ චීවරක් අඳින්නේ ශීත උණුස වළක්වා ගන්නයි, වාතාතප වළක්වා ගන්නයි මේ උරගා බඩගා යන උරග සත්තුන්ගෙන් ස්පර්ශය මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහායි අපි චීවර පාවිච්චි කරන්නේ. ඒකම සීනාසනෙටත් තියෙනවා. අපි සීනාසනය පාවිච්චි කරව හැම වෙලාවකම ඒක මේ ආඩම්බරේ පෙන්නඳ උජාරුව පෙන්නඳ නෙවෙයි ඒක තියෙන්නේ මේ සීත වාත දංශ මකස ශිරින්චප එහෙම නැත්නම් ආතාතප කියන මේ කරුණ නැති කරන්නයි කියන කාරණා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ ආර්ය වංශය නැත්නම් මේ හතරක් වූ සීවපසය මුගක් වලට සමාන්තරව සරුවචනසේ දේශනා කරපු ආර්ය වංශය ගැන අහලා නැත්තම් ඒගොල්ලෝ ඒකපාක්ෂික වෙනවා. මොකද්ද ඒකපාක්ෂික? මට මේ බහන කම කරන්න මේ පැවිද්ද කරන්න මට මේ යෝගචාරී ජීවිතය ගත කරන්න අනික් ගොල්ලෝ සිව්පස්සේ දෙන්න ඕනේ කියලා. මේ ගීයන්ගේ යුතුයකමක් තියෙනවා, ගුරුහාමුදුරන්ගේ යුතුයකමක් තියෙනවා, සීනාසනේ යුතුයකමක් තියෙනවා. ඒකට දෙන්න බෑ. ඒකට දෙන්න බැරි නම් ඒක ඒගොල්ලන්ගේ දෝෂය කියලා. කවදාකවත් හිතන්නේ නැහැ මේ මගේ ලැබීම අනුවයි මට ලැබෙන්නේ කියන එක හිතන්නේ ඕනම කෙනෙක් හිතන්නේ මේ දෙන්න පුළුවන්කම තියෙදි නොදෙනවයි කියලා. ඒක සාමාන්‍යයෙන් සමාජ ගවේෂණයක් කරුවොත් හැම දරුවෙක්ම හිතනවා Tamange දෙමාපියෝ මට මීට වැඩිය සලකන්න පුළුවන්කම තිබුණා. කට්ටිය සැලකෙන්නේ නැහැ නැත්නම් මට සැලකුවේ නැහැ අරයට සැලකුවයි කියලා. නමුත් දෙමාපියෝ උනාට පස්සේ දන්නවා Tamange බොක්කේ තියෙන හැරි දරුවන්ටයි දෙන්නේ. නෝ කවදාකවත් දරුවෝ ඒක එහෙම හිතන්නේ නැහැ. ආ නිසා අපි ඒක පාක්ෂිකයි. ඒ තරම් අපි කාම භෝගී, කාමයට ගිජුයි, සැප වෙන ගතියක් තියෙනවා. ඒක නිසා තමන්ට වාසියට හොඳ සීනාසනයක්, හොඳ සිවුරක් ලැබුණත් ඒක යා අයෝනිසමනස්කාරයෙන් කල්පනා කරනවා. මේ අනික් අයගේ කාලකණිකම නිසා නොලැබීම නිසා ශාසනික කටයුතු දන්නේ නැති නිසා ඒ අත්තන්ට ලැබෙන්නේ නැහැ. ඕම් බලාපන් මට ලැබිච්ච දේ කියලා ඒක තණ්හාවට මානෙට පාවිච්චි කරනවා. ඒ ක්‍රම දෙක නිසාම අනාර්ය භාවයට වැටෙනවා. මට මේවා ලැබිය යුතුයි කියලා හිතුවොත් ඒක අනාර්ය සංකල්පනාවක්. ඒක නැත්නම් වැරදි විකල්පයක්, වැරදි සංකල්පනාවක්. ඒක මට විතරයි ලැබෙන්නේ. ඒක මගේ දක්ෂකමට පිනට අනික් අය නොලැබීම අතින් දුර්වලයි කියලා කතා කරනවනම් ඒකත් අනාර්ය කල්පනාවක්. අන්නේ දෙක මැද තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. අන්නේ මධ්‍යම ප්‍රතිපදාව සහතික වෙලා ඒක ඉෂ්ඨිත කරගත්ත තහවුරු වෙච්ච පිරිස තමයි ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ. ඒ නිසා ආර්යයන් වහන්සේලා ඔක්කොගෙම එකම ප්‍රතිපදාව එකම වංශයක්. ඒකට කියනවා ආර්ය වංශ ප්‍රතිපදාව කියලා. ඉතින් අපි පසුගිය පහළ දේශනාවටත් ඒක සම්බන්ධ කරගත්තා. මේ අත්ුක්කංශන පරවම්බන නොකිරීමේ ගුණය පෙන්ලා දෙන්න. ඒකෙම කොටසක් අද මේ නිසන්වනේ පාත්‍රන ධර්ම දේශනාවටත් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. යම් කිසි කෙනෙක් මේ සීනාසන එහෙම නැත්නම් චීවර කියන මේ කාරණා දෙක සම්බන්ධයෙන් Taman අන්තවාදී නොවි. එහෙම නැත්නම් අන්ත දෙකට නොවැටි මධ්‍යම ප්‍රතිපදාවේ යන්න ඒ ආර්යයන් වහන්සේලා විසින් අනුගමනය කරලා දේ පිළිවෙත අසාධනගෙන හෝ හිතලමතල හෝ ක්‍රියාවත් කරන්න ගත්තොත් මේ කියන ආනිසංස විතරක් නෙවෙයි තව ගොඩාක් ආනිසංස තියෙනවා. ඒක නිසා යම් කෙනෙක් ඊතරීතර චීවර ආර්ය වංශය හෝ ඊතරීතර සීනාසන මහාර්ය වංශය පිළිබඳව සාකච්ඡා කරලා බැලුවොත් මෙතන ඉන්න අපි කාටවත් මේක පොඩ්ඩක්වත් දන්නේ නැති කෙනෙක් මෙතන ඇත්තෙත් නැහැ අංග සම්පූර්ණ කෙලපැමිණිච්ච කෙනෙක් මෙතන ඇත්තෙත් නැහැ අපි ඔක්කොම ඉන්නේ ඒක සම්බන්ධව තන වඩා ගන්න පුළුවන් පටිතද කර ගන්න පුළුවන් තැනක ඒක නිසා මේ ආර්ය වංශ සූත්‍ර දේශනාව සර්වචනාචි දේශනා කරපු ප්‍රතිපදා වලින් බොහොම ප්‍රසිද්ධ වේ ප්‍රතිපදාව. ආර්යවංශ ප්‍රතිපදාව, තුවටක ප්‍රතිපදාව, නාලක ප්‍රතිපදාව, රත විනීත ප්‍රතිපදාව ආදී වශයෙන් සර්වචනාංශ දේශනා මේ ප්‍රතිපදා රාශියක් සාකච්ඡා කළා තියෙනවා. තේරවාදී කට්ටිය අඳුරන්නේ රත විනීත ප්‍රතිපදාව විතරයි. ඒ නම විසුද්ධි මාර්ගය කියන පොතේදී. නමුත් ඊට ඉස්සර වෙලා ඒ රත විනීත ප්‍රතිපදාව ඉස්සර වෙන්නේ පවිතින්දි ඉස්සලා සිංහල රජ කාලේ මේ ආර්ය වංශ ප්‍රතිපදාව බොහෝමත්ම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. රජවරු රාජ්‍ය තන්ත්‍රය කරලා තියෙන්නේ සංඝයා මහානකම කරලා තියෙන්නේ ගිහියෝ අරුම්කන් දීලා තියෙන්නේ ගොඩාක් රට විනිජ මේ මේ ආර්ය වංශ ප්‍රතිපදාවට ඒක නිසා මේ බෞද්ධයා තුල ආර්ථිකයක් තිබිලා තියෙනවා සමාජ ධර්මයක් තිබිලා තියෙනවා තමන්ට ජීව හිටියත් ආර්ය වංශ ප්‍රතිපදාවේ හැටියට දුවදරුවන්ට උපදෙස් දීපු නිසා හැම කෙනාම ලද්ද දෙයින් සතුටු වීමේ ගතිය තිබිලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ප්‍රතිපදා හතරෙම ආර්ය චාත්තාරෝමයි භික්කවේ ආර්ය වංශා කියලා ਸਰවචන්සේ දේශනා කරනකොට මේ හතරක් වූ ආර්ය වංශ ප්‍රතිපදාවේ තියෙන්නේම ඉද භික්කවේ භික්ඛු සන්තුට්ඨෝ හෝති ඊතරීතර හේනාසරේට. මහානය මේ ශාසනයේ භික්ෂුව ඊතරීතර සේනාසනෙන් ලැබුණා වූ යම් සේනාසනකින් සතුට වෙන සුළු වෙයි. ඒක තමයි මුළු විචාර කරන ප්‍රධානම තේමා වාක්‍ය ඉද බික්ක වේ බික්කු සන්තුට්ඨෝ හොති ඊතරීතර සේනාසනේ. ඒ මොකද එහෙම නැත්නම් මේ සේනාසනේ කියලා කියන්නේ කෙලස් වගුරු වන තැන. සරුවචනාංශේ වැඩ ඉන්න කාලේ උදායි කියන ඇමතිවරේ එයා ලස්සන සේනාසනයක් හදලා ඒ සේනාසනය බාහිර දිවතු උයන් වතුලින් සරසලා ඇතුළු බොහෝම පිරිසිදුවට ඇතුළත ගෘහ භාණ්ඩ යම් ආකාරයට සලකන්නේ එතකොට ගිහියන් ඇවිල්ලා ඒක දකින්න ඒ ප්‍රදර්ශනයේ බලන්න ආසහිතන වට්ටමක් තිබිලා තියෙන රජුගේ මේ භික්ෂුව එකට දක්ෂ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒක බැමිණියක් බමුණට කියලා තියෙන ඔච්චරකේ පොඩ්ඩක් අපිත් ගිහිල්ලා බලමුකෝ කියලා. ඉතින් පස්සේ දෙන්නත් එක්ක සීනාසන චාරිකාව යනකොට මේ ස්වාමීන් වහන්සේ ඉස්සර වෙලා ගිහිල්ලා මේ සීනාසන කරුණු පෙන්න පෙන්න වටේ රමක් ගාලා පිටිපස්සෙන් ඇවිල්ලා බැමිණිගේ අංගපතක මිරි කන්න පටන් ගත්තා. ඒතකොට දැන් බැමිණිට ඉස්සරහින් බමුණා ඉන්නේ මේ ආම්තුරු පිටිපස්සෙන් ඇවිල්ලා මේ කරන කටයුත්ත නිසා බැමිණි මුහෙන් නොබැන කරපණ ඉඳලා තියෙනවා. පස්සේ ගෙදර ගියාරස බමුණා කියනවලු බලන්න ඒ ශාංශ කොච්චර දක්ෂද මේ ඥානුන්ගෙන් ලැබෙන දේ ලස්සනට සේනාසනය හදාන ලස්සන ගෙවතු හදාගෙන කටයුතු කරනවා භික්ෂුන් වහන්සේගේ අපිට කොච්චර ආදර්ශ ගන්න පුළුවන්ද කියලා. පැමිණි කිව්වලු උඹට එහෙම හිතුණට මට කියන්න තියෙන්නේ පිරිමියෙක් එක තනියම ඉන්නකොට පිරිමියෙක් අම්මා කාටද ගෑණියෙක් පාවිච්චි කරන අන්න ඒ වගේ තමයි මගේ අඟ අත ගෑනේ. ඔය පිටින් ওই පැත්තට තිබුණාට මෙයාගේ තීල තියෙන මෙන්න වගේ පාහර තුච්ඡ ගතියක් මේ ගිහිව මෙතෙන්ට ගෙන්නගෙන ගිහියන් ලව්වා නැත්තම් ගැහ ගිහි කාන්තාවන්ගේ අංගපසංගත ගෑම බැලීමේ ආසාවක් තියෙන කියලා. ඊට පස්සේ අර බබුණට අර ඇති වෙච්ච සතුට අනිත් පැත්ත ගියා. දොස් කියන්න පටන් අරගත්තා මහණු අනුන්ගෙන් කන විනයාච විනය ගල්කරකයි කියන මේ අලජ්ජී අසක්්‍ය පුත්‍රිය අසමජ්ජාතික මේ මහණු කරන මේ වැඩේ කියලා. පස්සේ ගිහි අතර මේ කතාව ගියා. ගිහියන්ගේ භික්ෂුන් ගියා භික්ෂුන්ගේ ලජ්ජී භික්ෂුන් කියලා බුදුජාන් වහන්සේට පටිමිටේ ගියා මෙන්න මෙහෙමයි. මේ සීනාසන පිළිබඳව අතිරේක උනන්දුවක් ගන්න යනකොට මෙන්න මේ වගේ චෝදනාවක් ඒ වගේ මේ කරන්නේත් මොකද්දෝ විකෘති කාමයක් කියන කෙනෙක්. ඒ නිසා ගිහියෙක් වුණත් ඒ Tamanට බැරි තරමට මේවා කරන්න හදනවනම් එයාට ඒකාන්තයෙන්ම ලොකු බිලක් එනවා. ඒකාන්තයෙන්ම ලොකු නඩත්තු වේදමක් එනවා. එක පැත්තකින් මේ හදන ගේ අනිත් පැත්තෙන් තමගේ මානසිකත්වය. ඉතින් මේ දෙකම වෙනුවෙන් තමයි සරුවචනාංශේ තමන්වංශයේ ගිහිගේ බඳ ගැට බඳව ගන්න හදපු රම්මේ සුරම්මේ සුබ කියන මාලිකා තුනත් අතහැරලා රාජකන්‍යාවන්ගේ උපස්ථානයත් අතහැරලා ගිහිල්ලා ඇටේරියා කොළ ඇටේරියා වනේක ඇටේරියා කොළ ටිකක් උඩ සිවුරේලාගෙන සීත ඍතුවේ ගත කළා කියලා. ඒකලා කියලා තියෙනවා මමත් හොඳට බුද්ධිය ගන්න කට්ටිය අතර කෙනෙක් කියලා. ඒ සේනාසනයකින් කෙනෙකුට එන්න දෙන කෙලෙස් වගුරුන ස්වරූපේ දන්න නිසා ඉතින් ඒක නිසා භික්ෂුවකට සරුවත්ංශය සඳහන් කරලා තියෙනවා මෙන්න මහණෙනි වන වනපෙත් මෙන්න මහණෙනි ගල් ගල් ගස් මුල් මෙන්න ගිරි කඳුරු මෙන්න වනපන්ත සේනාසන මහන වඩා වූ දහසන් දහන වඩා වූ එම නොකර පස්සේ පශ්චාත්තාප වේලා මරණ මොහොතේ විපිලිසර නොවේ වූ උඹලට ඒව සලසලා දීලා තියෙනවා මම ඒකට සාති කියනවා පැවිදින ඕනම කෙනෙකුට උඹලට පින් තියෙනවා නම් පෙරකල පින් හතර ඇඳපු ගෙවල් තනිය ඇඳපු ගෙවල් තට්ටු ගෙවල් බොහෝ ජනෙල් දොරවල් ඇති සීනාසල් ලැබේ. ඒ ඔක්කොම අතිරේකයි. මහානකම තියෙන්නේ අරණ්‍ය සීනාසනයක් ආශ්‍රය කරගෙන. ගහක් මුලක් ආශ්‍රය කරගෙනයි ඇති වෙන්න ගස් මුල් තියෙන්නේ. ඉතින් ඒතිෙද්දී පැවිදි වෙලා හෝ පැවිදි නොවි හෝ නැත්නම් පැවිදෙන කල්පනා නොකරත් අපේ ජීවිත කාලෙන් කොච්චරක් අපි ගල් ගත කරනවද මේ සීනාසන සකස් කරන්නේ. කිසිම හදපු සීනාසනයක් තාම හරි නෑ. කිසිම සේනාසනයක් එකෙකුටත් හර ගිහිලා නැහැ. ඔය බිල් ගේට් හදපු සේනාසනය ඒ බිලියන් ගාණක් ගිහිලා තියෙනවා. වාහනේ ඉඳගෙන බොත්තම තද කරනකොට තමන්ගේ කාමරේ දොර ඇරලා කෝපි එක සකස් වෙලා ඇඳ රත් වෙලා ඔක්කොම සකස් වෙලා තියෙනවා. නෝනාගේ කාමරේ එක තද කරනකොට ඒ නෝනාට අවශ්‍ය දේ සකස් වෙලා තියෙනවා. ඒ තරමට රිමෝට් කන්ට්‍රෝල් දාලා වැඩ කරනවා. ඒ වගේ හරියට තියෙනවා දැනට හදාගත්ත ශාලාව. ඒ එකෙකුටවත් ඇති වෙලා නැහැ. ඌ ඊට වැඩි තව එකක් හොයන. මේ ලිමෝතුරු බනවලු. ලැබිච්ච දේෙන් සතුටු වෙන දේ මිස මේකේ කවදාකවත් මේ ඊතර ඊතර සේනාසන සන්තුට්ඨිය නැති මිනිසයා නිතරම භාවනා මධ්‍යස්ථාන වෙනස් කර කර විදිනවා. අරක මේක නෑ මේක මේක නෑ මේක මේක නෑ. ඉතින් ඒකේ පේන තියෙන ඇතුළත පිරිච්ච ගතියක් නැහැ. ඉතින් කාගේවත් නැහැනේ. කාටවත් ඇතුළත පිරිච්ච ගතියක් නැහැ. ඒක නිසා අපි ඒක දැනගන්න ඕනේ මේ අපි සීනාසන මාරු කිරීම කටයුතු කරන්නෙම ගොඩක් සීනාසන මාරු කිරීම කටයුතු කරනවා. එයා ගොඩක් ඇතුලේ පිරිචින තිකතියක් තියෙනවා. මේ අචාන්චා ස්වාමීන් වහන්සේ තායිලන්තේ ගොඩාක් බටහිරත්තන් වෙනුවෙන් ඒ ශාසනයක් ඇති කරලා පැවිද්දක් ඇති කරලා බුරුමි ලංකාවේ තායිලන්තේ කියන රටවලින් තායිලන්තේ ඉස්සරහට ගත්තා. බටහිර ඇත්තන්ගේ පැවිදි කිරීම සඳහා. ඉතින් ඒක තමයි ලෝකෙට වෙන්නේ. නමුත් ඒ උන්වහන්සේ ළඟ සිවුරු ඇරියා විතර කාගවත් ළඟ සිවුරු ඇරලා නැහැ කට්ටිය. ඒ තරම්ම එන මිනිස්සු එනවා බොහෝ සායක පැවිදි වෙනවා මාස අවයක් කියලා තිනවා බටහිර මිනිස්සුගේ පැවිද්දම අවුරුදු 3ක් අවුරුදු 3කම් ගුරුනාංශය බදාගෙන ලෙව කාගෙන සිප්ප වැළඳගෙන පොත් ලියාගෙන නටනවා අවුරුදු 3 ගියාට පස්සේ ඉඳුවල්ලා ගිහිල්ලා කියනවා මම අසවලාගාවත් භාවනා කර ඔය කියන මොනම දෙයක්වත් නැහැ අර තව කෙනෙක් නව එතන නෙවෙයි හොඳ නැහැ මම එතනත් ගිහිල්ලා තියෙනවා එතනත් ගන්න දෙයක් නැහැ ඉතින් යාචාන් චාසුවා කියනවා මෙහෙම ඇවිදින සංඝයාගේ මල්ලේ ගූ බෙටි තියෙනවා නම් යන තැන ගඳ ගන්නවා කියන කහන දෙයක්ද කියලා. උගේ මල්ලේ ගූ බෙටි තියෙනවා නම් බලු බෙටි තියෙනවා නම් ඒ බලු බෙටි කියලා විඳගත්ත තැන කියනවා මෙතනත් බලු ගඳයි කියලා. ආයතරය මල්ල අරන් ගිහලා තව තැනක තියාන එතනත් බලු ගඳයි කියලා. ඉති කියනවා උගේ මල්ලේ බලු ගඳ තියෙනවා. බලු බෙටි තියෙනවා. ඒ මිනිස්සු මෙහෙම කිය කිය ඇවිදිනවා කියලා මොකද ඇතුළත කෙලස් තියෙන මිනිස්සයාට කොතනකවත් විශ්වාසයක් නැහැ. ඉතින් ඒ නිසා ආරම්භක තේසේ වශයෙන් කෙලස් නැති කෙනෙක් ඇත්තෙත් නැහැ. ඒ නිසා සරුවචනාංශ මේ බණකින් කියන්න හදන්නේ මහාන උඹට විතරක් නෙවෙයි යෝගාවචර උඹට විතරක් නෙවෙයි මේක කාටත් පටන් ගන්නකොට මේ ලයිචිත්ත සේනාසනේ සතුටු නොවන ගතියක් අතෘප්ති කර ගතියක් ඌණ ගතියක් සම්පූර්ණ නැති ගතියක් තියෙනවා. ඒකෙන් ඒක කරබනේ ඉන්න වගේ දියුණු කර ගන්න බලපන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකේ ආන්තිකව මේක අංග සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න බෑ. ඒක කරන්න පුළුවන් කියන්නේ කෙලස් කපලා හිත හදාගත්තොත් විතරයි. කෙලස් කපලා හිතා ගන්න සීනාසනයක් ඕනේ. මධ්‍යම ප්‍රමාණයේ සීනාසනයක් ඕනේ. ඉතින් ඒක නිසා ඔය ලද යම් සීනාසනයකින් ඊතර ඊතර සීනාසනයකින් සතුටු වෙන්න බැරි නම් ඉතින් ඒක නා ඒ දඟලන දැගලිල්ලෙම පේනවා මොකද්ද මානසික අසහනයක් තියෙනවා. ඒකට බුදුසසුනේ ළඟ උත්තර නැතුව නෙවෙයි. උත්තර තියෙනවා. සර්වඥයන් සඳහන් කරන මම මේක හදලා දෙන්නම්. පටන් ගන්නකොට උඹ ඔය තියෙන එකෙන් යැපෙන්න පටන් ගන්නේ මම රජ කුලේ ඉඳලා මේ කතා කරන්නේ. මම මාලිගාවක් දාලා ඇවිල්ලා මේ කතා කරන්නේ. ඒ නිසා අත්දැකීමෙන් කියන්නේ නිසා සන්තුට්ඨෝ හෝති iterator චේර iterator සීනාසනේන iterator සීනාසන සන්තුට්ඨ්‍යාච වන්නවා. දැන් බුදුජානනාථේ ලදයන් සීනාසනයක් ලැබිලා සතුටුනා විතරක් නෙවෙයි. උන්වහන්සේ ලදයන් සීනාසනයක් ලැබීමේ ಗುಣ කතා කිරීමෙත් පළවෙනියක්. සතුටුනා විතරක් නෙවෙයි. ඒක වන්නවාදී ඒක වර්ණනා කිරීමේ දක්ෂයා ඉතින් බුදුරජාණන්සේක වර්ණනා නොකරන නම් අපිට පණ බරපතල එන්නේ නැහැ. මොකද උන්වහන්සේ ක්‍රියාවත් කළා. ඊට පස්සේ ශාසනයක් පිහිටුවා. පිටලා සංඝයාට කිව්වා ආර්යවංශ ප්‍රතිපදාව තමයි බොහොම පැරණිම උත්තම කාගවත් බඳුන් ගන්න ප්‍රතිපදාව. ඒකේ මොකද්ද තියෙන්නේ? ඉද බික්ක වේ බික්කු සන්තුට්ඨෝ හෝති ඉතරීතර සීනාසනේන ඉතරීතර සීනාසන සන්තුට්ඨ්‍යාච වන්නවාදී. නච්ච චීවර හේතු නෙත්ත සීනාසන හේතු අනේසනං අපපති රූපං ආපච්චති. මේ සීනාසනේ හොඳ නැහැ කියලා සීනාසනේ දිනු කරන්න අනේෂන වැරදි ගවේෂණ කරන්න එපා. අපපති රූපං මහාන සමන සාරූප්‍ය නොවන දේවල් කරන්න එපා. අද අනුගේ සීනාසන අල්ලන වැට ලොකු කරනවා. නඩු කියනවා. නඩුත් තාමතුරුන්ගේ බඩුත් තාමතුරුන් කියලා අපිට ආප්තෝපදේශිකෝ සිංහලට ඇවිල්ලා තියෙනවා. මොකද සම්ග්‍යා විතර ඒ වගේ සීනාසන සම්බන්ධයෙන් ප්‍රෝඩා කරන වෙන කවුරුත් නැහැ සංඝයා සංඝයාටමත් කරනවා. ඒ වගේම ගියොත් එකත් කරනවා. කතෝලිකයොත් එකත් කරනවා. ඉතින් ඒකට ගියාට පස්සේ වට කියනවා අනේෂන අපපති රූප කියලා. සංගත සබන සාරූප්‍ය නෑ ඒවා. ඒවා නියම ආර්ය පරිේෂණ නෙවෙයි ඒවා අනේෂන. අනාර්ය පරිේෂණ කියලාත් කියනවා. අන්න ඒ විදිහට කටයුතු කරන්න ගත්තාම මේ මනුස්සයාට හිතේ හෝ කයේ හෝ කිසිම විවේකයක් ඉන්නේ ලෝකේ තියෙන අවුලක් ඇති කරගෙන නඩු කියාගෙන ඒවටම කාලගත කරන්න වෙනවා. ඒකේ පුංචි ලේස තමයි අපිට තියෙන්නේ ඔය සීත වැඩි කියලා උෂ්ණත්වය වැඩි කියලා බඩගින්න අඩුයි කියලා බඩගින්න වැඩි කියලා පිපාසය අඩුයි කියලා පිපාසය වැඩි කියලා හුලං හමනවා කියලා හුලං නැහැ කියලා තාපේ වැඩි කියලා තාපේ අඩුයි කියලා මැස්ස මදුරෝ ඉන්නවයි කියලා මේ හැම පුංචි දෙයකින්ම අන්නතර මේ බූදල් වලට දඟලන ආහමුදු කෙනෙක් ගියා පියම් නිදර්ශනයක් ගත්තා නම් ඒ දේ සිද්ධ වෙනවා. ඒ දේ සිද්ධ වෙනකොට Tamanට ඒක පිළිබඳව සතිය පිහිටියානම් දැන් මේ ඔබ කල්පනා කරන්නේ කග්ග විසාන ගතියයි කායට සැප දෙන ගතියයි මේ දෙකෙන් කොයි එකටද කැමති මේ මේ පුංචි මේ එන අපහසු කර නැත්නම් සූපහසු මට්ටමින් එළියට ගිය මට්ටමේදී මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්න දෙයක් මම මේක දැකලා පුළුවන් ප්‍රමාණයක් මේක තියෙද්දි ආස්වාස් ප්‍රසවාස සතිය පිටවන්න මේක තියෙද්දි පිම්බි මහැකලින් බලන්න මේක තියෙද්දි සක්මන් කරන්න පුරුදු කරනවාද එහෙම නැත්නම් සක්මන පැත්තක දාලිවල මෙව්ව හදන්න පටන් ගන්නවා ඉතින් මේ දෙකෙන් අද හිතන්නේ මේ ශාසන බාහිරධාරීකම කියලා කියන්නේ භාවනා පැත්තක තියලා මේ ගොඩනැගිලි හදනවා ඒව කරනවා තමයි ඉතිහාසයක් පවතින දේ කියලා ඒ මම බුරුමේ ඉන්න වෙලාවේදී ඒ අපි ගියාම නතර වෙන අරණ්‍ය හදපු වෙලාවේදී පොඩි අක්කර ප්‍රමාණයක් තිබුණේ. ඉතින් ඒක ඉතින් වෙලාවේදී එතෙන්ද හමුදා රජයක් තිබුණේ. රජ සායද ඔක්කොම හමුදායේ ලොක්කො ටිකට එන්නේ කිව්වා. ඉතින් ඒගොල්ලෝ යුනිෆෝම් ගහගෙන ටයි කෝට් ගහගෙන ආවා. සයිඩෝට අඟරු කරා. කරුවාට පස්සේ කිව්වා මම මේ වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. උඹලා ආරසාවට දෙන්න ඕන කිසිම හොරෙකුට එන්න දෙන්න බෑ මේක ඇතුළට උණකස් කපන්න කාටවත් එන්න දෙන්න බෑ මේකට සුදු අය වෙනවා. මම මේක ඇතුළේ කුටි හදනවා පහසුකම් සහිතව භාවනා කරන්න කාටවත් එන්න දෙන්න බෑ. ඊට පස්සේ කොහොඳයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ඉඩම පෙන්වන්න අපි ඒකේ රතු පාට අකුරේ ලියන්න මේක අපි රාජ්‍ය ආරක්ෂාව දෙනවයි කියලා ඒ නිසා අපි සතුටු වෙනවා මේ ස්වාමීන් වහන්සේ කරගෙන යන වැඩකට ධර්මයේ වෙනුවෙන් උදව් කරන්න අපේ රාජ්‍යය, හමුදා රාජ්‍යය කොහොමද ප්‍රතිපත්ති වශයෙන් තීන්දුවක් අරගෙන තිනවා බුද්ධ ආගමට අනුග්‍රහ කරන්න කියලා. ඉතින් රාජ්‍ය සායඩ වැඩි ගණන් ගන්න දුක මොන වගේ අනුග්‍රහද බල කරන්න හදන්නේ කියලා. නෑ ස්වාමීන් වහන්සේ අපි දැන් දන්ත දාතුන් වහන්සේ වගේ මාලිගාවක් හදාගෙන යනවා. ඒ වගේ මේ මේ තැන්වල කරගෙන යනවා. ඊට පස්සේ සායඩ කියනවා තොපිට පුළුවන් gadol ගොඩ ගහන්න. අපේ බුරුමේ බගාන් කියන ප්‍රදේශයේ පමණක් යාවති ගංගායිනේ ගොඩ ගහපු gadol ප්‍රවණේ මුළු ආසියා කරේ තියෙන සියලු කොට නැගිලොට වැඩි වෙයි. ඒවා එක රැයට කුඩු කරා ඔය අයුබ් ખાન කියන මුස්ලිම් හමුදාව වෙවිලා. දැන් මොකද වුනේ? දැන් නටබුන් ටිකක් තියෙනවා අපේ ප්‍රෞඩ ඉතිහාසය පේන. උඹලටත් පුළුවන් gadol ගහන්න විතර. ඒක නෙවෙයි මිනිස්සු මෙතන කරන්නේ. මෙතන gadol ගන්න හදන තැනක් නෙවෙයි. මෙතන භාවනා කරන්න හදන්නේ. උඹලෝ කතා කරන්නේ දන්නේ නැති දෙයකට. කරවන හිටපල්ලා. මං කියන දේ කරපල්ලා කියලා දුන්න මොකක්වත් නැහැ. ඔය සීනාසන හැදිල්ල නෙමෙයි කරන්න තියෙන හදපු සීනාසනේ භාවනා කරන්න ඕන. මම සීනාසන හදන්නත් දන්නවා භාවනා කරන්නත් දන්නවා කිව්වා. කතා නැහැ. ඒ හමුදාකාරින්න කතා නැහැ. ඉතින් අපිත් අද වෙලා තියෙන්නේ අපිතර සීනාසන පැත්ත හදනවම අමාරු එක පොඩි වැඩක් නෙවෙයි අමාරු දෙයක්. අන්න ඒකට කරු කරන්න ගියොත් වීකේ නැති වෙනවා. ඒක පුදුම සම්බන්ධයක් තියෙනවා. යම්ම හේකින් ගයක් හදන්න වැඩේ පටන් ගන්න බලන්න හිතට මොන තරම් කරදර කියන බාහිරක රෝග. ඒවට කියන්නේ භූමි දෝෂ. වසන්න බෑ. ඉතින් ඒ දෙකේ මැස්සෙක් කනවා මදුරෙක් කනවා ඉවසනවද නැත්නම් ඕකට මදුරු දල් ගහන්න උත්සාහ කරනවද කියලා බැලුවොත් අපිටත් චෝදනාවෙන් බැහැර වෙන්න බෑ. තියෙන විදිහට කටයුතු කරගෙන ලැබිච්ච සේනාසනයෙන් සතුටු වෙලා කටයුතු කරනවා නම් එයා ඇතුළත සතුට තියෙන කෙනෙක්. ඇතුළත අඩුපාඩුකම් තියෙන කෙනෙකුට කොයි දේ දුන්නත් හරියන්නේ නැහැ. ඒක නිසා සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා මම පැහැදිලිවම කියනවා පුළුවන් මනුස්ස හිතට මනුස්ස කයට හැඩ ගැහිමේ ශක්තියක් තියෙනවා. ඒ මොකද මිනිස්සයා කියන සතා විතරයි ලෝකේ හැම තැනම ජීවත් වෙන්නේ. අනික හැම සතෙක්ම දේශගුණයට සීමා වෙලා තියෙනවා, කාලගුණයට සීමා වෙලා තියෙනවා. යම් කාලවලට ඇවිල්ලා අනික කාලවලට නැහැ. යම් දේශවල විතරක් ඉන්නවා අනික දේශවල නැහැ. ඒ සතුන්ට එයාගේ පසුබිමක් තියෙනවා. මනුස්සයට නෑ. මනුස්සයට විශාල ප්‍රදේශයක ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා වෙන්නේ මනුස්සයා මේක මනුස්ස ලෝකේ කියලා කියන්නේ. කෙසේ නමුත් ඒක මනුස්ස ලෝකේ කියන අයිතිවාසිකමක් නෑ. මනුස්සයට පුළුවන් මේ අද තාක්ෂණය නිසා යටිතල පහසුකම් නිසා අපි නිකන් පින්න පෝල් ගෙඩි වාගේ අවුවට අහුවෙච්ච නැති පුදුමාකාර විදියට අපේ හැකියාවන් අඩු වෙනවා. අපිට පොඩ්ඩක්වත් සීතලසුම දාන්න බෑ. සාපිපසව දරන්න බෑ. ඒ නිසා අපි යුද්ධයක් වගේ කරදරයක් එනකොට බයට මැරෙනවා. ඇවිල්ලා නෙමෙයි මැරෙන්නේ. දැකලා නෙමෙයි මැරෙන්නේ. ආන්න ඒ ගතිය තියෙන කෙනෙකුට මේ පවුලක් නඩත්තු කරන්න බෑ, බණ භාවනා කරන්න බෑ. නෝ සර්වචනාංශයේ මනුස්ස මනසක්, මනුස්ස කයක්. හොඳටම පාවිච්චි කරලා සාරාංශික කල්පලක්ෂයක දැනුම ඇතුව කියනවා මේක දරන්න පුළුවන්. බුයි දඟලන රටේ දරන්න පුළුවන්. ඒක කරනකොට ඔය ටෙඩි දරන්න පුළුවන්. ඒක කරනකොට තව ඊට වැඩි දරන්න පුළුවන්. අන්තිමට මේක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අපි හැඩ ගැහෙන්න පුළුවන්. ඒක නිසා ලදයන් සීනාසනයකින් සතුට වෙන ලදයන් සිවුරකින් ඇඳුමකින් සතුට වෙන එවැනි ලබදයන් සීනාසනයකින් සිවුරකින් සතුට වෙන ಗುಣ කතා කරන ගතිය තියෙනවනේ ඒක තමයි ආර්ය වංශය කියලා කියන්නේ ඒ නිසා යම් හේයකින් උඹට කැමති දේ නොලැබුණොත් පරිතස්සනා කරන්න එපා. හිත පශ්චාත්තාප වෙන්න එපා. හිත හිතාගනින් ওই තමයි අපිට කර්මානුරූප ලැබෙන දේ. ඒක මේ පරාජිත හැඟීමක් නෙවෙයි. ඒ වගේම යම් හේයකින් ඔබට කැමැති විදියට බොහෝ ජනෙල් සහිත බොහෝ තට්ටු සහිත බොහෝ හතරපළ සහිත ගයක් ලැබුණා. නැත්නම් මනාප සිවුරක් ලැබුණානේ. ඒ ලැබිච්ච දෙයත් අගතිතෝ අමුචිතෝ අනජාපන්නෝ ආදීනව දස්සාවි නිසරණපන්නෝ පරිපූර්ණ. ඒකට බැඳිලා ඒක අල්ලගෙන මේ අනුන්ට නෑ මට විතරයි තියෙන්නේ කියාගන්න නැතුව ප්‍රයෝජනීය සලකලා නිස්සරණ ප්‍රත්‍යය මම මේක පාවිච්චි කරන කෙලස් කපන්නයි කියන හැඟීමෙන් පාවිච්චි කරන්න දැනගන්න ඕනේ. ඉතින් ඒ දේ කරගන්න බෑ. ওই ලැබිච්ච දේ මාන්නකාරට ගන්නවා. තණ්හාවට ගන්නවා. දෘෂ්ටි වලට ගන්නවා. ඉතින් එහෙම නොකර මේ පරිපත් ප්‍රතිපත්තිම අනන්තරම් කරගෙන කෙලස් කපන විරයතු වැඩිකරනද හතරෙන් එකක් අපිට බාධා කරන්නේ සීනාසන හතරෙන් එකක් බාධා කරන්නේ සිවුර ඒ නිසා සිවුර සේනාසනේ අපේ මහාන ජීවිතයෙන් පැවිද්දේ 50ක් කල කල කලම්බර. ඒ දේ දන්නවනම් 50ක් අපට ඔය සතපයි කාසියක් උඩ දාපුවාම ඕන තැන ගිහිල්ලා පట్టල වෙනවනේ. ඒ වගේ පතිට්ඨිත ගතියක් තියෙනවා. එහෙම නැති කෙනා රබර් බෝලයක් උඩ දැම්ම වගේ උඩ පැනලා උඩ පැනලා පාතම තැන්ට යනවා. ඒ යන්නේ මොකද? ලදියන් ඇඳුමකින් ගලපෙන්න දන්නේ. ලදියන් සීනාසිකින් ගලපෙන්න දන්නේ. ඒ නිසා මේ ලදදීන් සතුටුලා සතුටේ ಗುಣ කතා කරලා නොල නොලැබුච්ච දේ ලබා ගන්නට පාහර වැඩ කරන්න එපා. පහත් වැඩ කරන්න එපා. එතකොට නොලැබුණා කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. ලැබුණයි කියලා ආඩම්බර වෙලා ඒකට බැඳිලා මැරිලා අන්තිමට ඒ ජීවරේ ඉනිකුණක් වෙලා උපදින්නත් එපා. ඒ gedara ආස වෙලා ඉඳලා අන්තිමට ගෙවලෙක් වෙන්නත් එපා. ගෙවලෙක් වුණාට පස්සේ ඔය මෙතෙක් කල් ආදරය කරපු නෑදෑය දුම් ගහලා එළවන. බැරි වෙලා හරි ගෙවලෙක් වෙලා ආපහු ආවොත් ඒක නෑ එක්කත් ආයෙ නෑයෝ කියලා බාර ගන්න කප්පුව ගෙනල්ලා කොප්පි එක දාලා මුහුද කියලා දාන්න. මේ මල පෙරෙහෙටෙක් ඇවිල්ලා. ඉන්නකන් තමයි සිප්ප වෙරඳ ගන්න කකුල් දෙක ඉඹින්නේ කිරෙන් තලෙන් නාවන්නේ. ගිහිල්ලා බැරි වෙලාවත් භාග පිටියක් යහපැත්තේ ඉඳලා හරි පුත්තු මුල්ල ගෙනලා හරි hina වුණොත් විනාසයි. විනාසයි. ඒ නිසා යනකොට යන්න යන්යන් කියලා ආපහු එන්නම් කියන්න වෙන්නේ ওই හීනාසනෙට ජීවරයට ආසයි තුනක් තමයි. වෙනම ඒ කරන්න දෙයක් නැහැ. අපි හිතන්නේ මේ ඔය කෝලන්තේ ලංකාවේ කියලා පිටරටවල් වල පුදුමාකාර විදිහට පරණ મંદિરවල භූතකොළ. මොන විදියකට ඉන්නේ? මොන විදියකට ඉඳ දෙන්නේ? සත්තු කෑ ගහනවා වගේ ඇහෙනවා. මරහඬ තලනවා, බුදියා ගන්න දෙන්නේ නැහැ. නානාවිත කෝලම් කරලා පෙන්නනවා. ඉතින් මේ මිනිස්සු මෙහෙට ඇවිල්ලා නැකත් බලලා තානේ දීලා භූත දෝෂ හරිනවා. ඒ වෙලද දැන්නේ විකුණන පොතේ ලියලා නැහැ මේකේ භූතෙක් ඉන්නවා කියලා. ආවල් ආවල්ගේ විකුණන තියෙනවා කෝටි ගාණයි කියලා පත්‍රය දැම්මට ඒකේ භූතය දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා කියලා නෑ. කවදාකවත් ඇඩ්වර්ටයිස් කරන්නේ නෑ. හැබැයි එහෙම නැති එකක් ඇත්තෙත් නෑ. හැම තැනකම ඒක තියෙනවා. ඉතින් ඒක නිසා ඒ මොකද ගියාට පස්සේ ආපහු එනවා. එන්නේ මේක වැඩ ඉවර කරලා ගිහිල්ලා නෑ. මේකේ බැඳීම ඇතුව ගිහිල්ලා තියෙන ඌනව අතෘප්ති කරව ගියොත් එනවම. ඉතින් ඒක නිසා ඌන නැතුව අතෘප්ති කරව යන්න ඒකට කියන්නේ ප්‍රයෝජනෙයි සලකලා පාවිච්චි කරනවා. මුළු ආර්ය වංශයේම කියන්නේ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවා. තායචපන ඉතරීතර සේනාස සන්තුට්ඨිය නේවත්තුක්කං සීතිනෝ පරංගම්බේති. යම් කෙනෙක් හම්බ වෙලා සිවුරක් යම් කෙනෙක් හම්බ වෙලා සේනාසනයක් ඒකේ මාන්‍ය ඇති කරගන්නේ නැත්නම් ප්‍රයෝජනයක් ඇති කරගන්නේ නැතුව ඉන්නවන ඒක පොඩි දෙයක්. ඒ මනුස්සයා රටට බරක් නැහැ, අම්මට තාත්තට බරක් නැහැ, සුභර කියන වචනේ බුදුහාමර පාවිච්චි කරලා තිනවා එයා කාටවත් බරක් නැහැ. නමුත් එයාට එනවා බරක් මම තමයි මේක දන්නේ අනික් කට්ටිය දන්නේ නැහැ කියලා අත්තුක්කංශන පරවම්බන කියන ක්ලේශ ධර්මය එනවා. ඒකට කියත හැකි අපිට අනුසයක් කියලා එහෙම නැත්නම් වංචනික ධර්මයක් කියලා මේ අනිත් ඔක්කොම මේ රණ්ඩු සරුවල් කරගන්නේ මේ සිවුර සීනාසනේ ඇඳුම gedara. නමුත් මට නම් මොනවා හරි ධර්මයකට පිට වෙන්න මට ඕනම සිවුර කියපෙන්න පුළුවන් මට ඕන සීනාසෙ කියපෙන්න පුළුවන් කියලා ඒ ගුණේ එනකොටම අනුන් හෙලා දකින මේ ගුණේ නිසා අනුන් හෙලා දකින තමන් උසස් කරන නුගුණයක් තියෙනවා. ඉතින් මේ ආර්ය වංශය අර උඩ මතු පිටින් චිවුරු සීනාසනට ඇසුරන්ට කියලා දෙන විතරක් නෙවෙයි. ඒක හරියට තේරුණාට පස්සේ යටින් මතු වෙන ෂටගතියක් මායාවී ගතියක් වංචනික ගතියක් එනවා. ඒක මතු කරලා දෙන්න බෑ. ඒ සියුම් ධර්මය මතු කරන්න බෑ. කවදාකවත් සිවුර සහ සේනාසනය පිළිබඳව දක්ෂ නොවිච්ච කෙනා. ඒක තමයි තන තියෙන අමාරුම තේරුම් ගන්න දේ. තමන්ගේ දක්ෂකම නිසයි සටමායවි ගතිය. දක්ෂකම නිසයි වංචනික ගතිය. ඊට පස්සේ දක්ෂකම තියාගෙන වංචනික ගතිය අයින් කරනවා කියලා කියන්නේ ඉදුණට පස්සේ කෙලස් කෙසෙල් ගිරියක පොත්ත ගලවලා මැදේ විතරක් කනවා. ඉදෙන්න නැතුව පොත්ත කරවන්න බෑ. ඉදෙන්න මෝරන්න ඕන. මෙරුවට පස්සේ පොත්ත පිටින් කෑවොත් මීහරකෙක්. කෙහෙල් කෑවා වෙනවා. පොත්ත අරින්න ඕන. මේකෙන් කියලා තියෙනවා ඉස්ලාමයේ ගුණ ටික වඩලා ඒ මතින් අත්ුක්කංශන පරමම්බන නොකරන්ට නේවත් උක්කංශේති නොපරම් වම්බේති සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිසතෝ අයං උච්චති බික්ක වේබික්කු පෝරාණේ අග්ගඤ්ඤය අරිය වංශයේ තිතු. මෙන්න මේ දක්ෂකමටයි බුදුදහම කියන්නේ දක්ෂකම කියලා. මේකටයි කුසලය කියලා කියන්නේ. ලදියම් සීනාසනයේකින් ලදියම් සිවුරකින් සතුට වෙනවා. ලදියම් සීනාසනයකින් සිවුරකින් සතුටට ඒ මතින් බණ භාවනා කරන ගම. ඒක නැතුව චරිචුරු ගාන කට්ටිය දැක්කට කවදාකවත් පහත් කළ සලකන්නේ නැහැ. පුළුවන් ප්‍රමාණයෙන් තමයි කොටත හරි ගිහිලා ඒගොල්ලව සතුට කරන්න හදනවා. ඒ අතපල්ලේ වට ගන්න නෙවෙයි. මේ මට විතරක් නම් ඕව ප්‍රශ්න නැහැ කියලා කියාපාන්නට යන්නෙත් නැහැ. ආන්න ඕකට තමයි කුසලතාවය කියලා කියන්නේ. නිකන් සාමාන්‍ය ඕන සේනසනක ඉන්න එක විතරක් නෙවෙයි. එතකොට මේ සමාජ ධර්මයක් වශයෙන් ප්‍රශ්නයක් ඇති කරගන්න නැතුව අනුන්ට ඉඟි කරන්නේ නැතුව ගත කරන්න පුළුවන් නම් ඒකට කියනවා දක්ඛෝ අනලසෝ ඒක එක චිත්තක්ෂණයක එක දවසක එක රැයක කරලා බෑ. ඉනේන චිත්තක්ෂණේ හැමදාම හැමදා හැම රාත්‍රියේම මේක පුරුදු කරනවා. අනලස්ස ක්‍රියාත්මක වෙන්න ඕනේ මොකද නිතරම අපිට සිවුරක් ඕනේ, ඇඳුමක් ඕනේ. නිතරම අපිට සීනාසනයක් ඕනේ. ඒ ලැබෙන ලැබෙන ඇඳුම වෙනස් වෙනවා. ලැබෙන ලැබෙන සීනාසන වෙනස් වෙනවා. ඒ හැම එකේදීම අර දක්ෂකම වික්‍රම අනලස් ගතිය තියෙනවා. එක දවසක මේක දක්ෂ වුණාට අපි විභාගයෙන් සමත් වෙන්නේ නැහැ. ඒක නැවත නැවත කරන්න. සෝයි තත්ත දක්කෝ. අනලසෝ. සම්පජානෝ මේ පිළිබඳව නුවණින් කටයුතු කරනවා. පතිසතෝ මනසියකින් කටයුතු කරනවා. ඒක නිසා අපිට කියන්න බෑ මේ සීනාසන සම්බන්ධ ප්‍රශ්නයක් වුණාට මේක ආනාපාන සතියට සම්බන්ධ නැහැ කියලා. ආනාපානිත සතිය සම්බන්ධයි, සිව්පසිත සතිය සම්බන්ධයි. ඉතින් අපිට ආනාපානේ සහ සීනාසනේ ආනාපානේ සහ සිවුර සම්බන්ධ කරලා සතියට ගත්තොත් අපි වාඩි වෙලා ඉන්නකොට මේ ආසනේ හොඳ නැතු වෙනවා. විනාඩි 20ක් යනකොට විතර මේ ආසනේ පොඩ්ඩක් හැරි වැඩි ගන්න වෙනස් වෙන්න ඕන කියලා. එතකොට ඒ ඇති වෙච්ච නොසන්සුන්තාවයේ මත ඒ ඇතිවෙච්ච අසහනකාරී తත්වයේ මත නූපන්න කුසල් නූපද උපදින්න ඉඩ තියෙනවා. එයා ඒක දන්නවනම් මේ සීනාසනය තමයි මේ මේ මේ වෙලාවේ මට බලපාන්නේ ආසනයේ වශයෙන්. ඊ ආසනය මෙතෙක් කළා නම් හොඳයි. දැන් හොඳ නැහැ. ඒක නිසා මට මේ ආසනය වෙනස් කරන්න නැත්තම්, ඉරියව් වෙනස් කරන්න නැත්තම්, එහෙම නැත්තම් මේ ඇඳුම වෙනස් කරන්න නැත්තම් කියලා කටයුතු කරනකොට නොයවසිලිවත්ව හදිස්සියේ කටයුතු කළොත් ඒ මනුස්සයා අහසේ වායු කොටයක් උඩ හිටියත් වේදනාව එනවා එනවා. ඒක වළක්වන්න බෑ. ඒ නිසා එයා දැනගත්තොත් මේ ස්පර්ශය මෙතෙක් වෙලා මට පාරක් නැතුණා දැන් බර වුණා. ඒ සානපාන කරන්න බෑ. ඒ නිසා මට වේදනා ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මට මේ වේදනාව දැන් අස්පනා පිට මම දැන් මෙතන කියලා පෙන්නන බැහැර නොකල හැකි අරමුණක් නේ ඒක නිසා මේ පැමිණිච්ච වේදනාව වහාම අයින් කරන්න හෝ වෛර කරන වෙනුවට මේ වේදනාව තියෙද්දි කොහොමද ආනාපානේ පවතින්නේ? මේ වේදනාව තියෙද්දි කොහොමද හිත සතිය පවතින්නේ? වේදනාව තියෙද්දි කොහොමද හිත වර්තමානයේ පවතින්නේ කියන එක බලන්න දන්නවනම් ඒකට පිරිසුදු කිතයි දක්ෂකම කියනවා. ඒකට පිරිසුදු කිතේ අනලස් වෙන්න ඕනේ මේ කොයි වෙලාවෙ වේදනාවක් ඇවිද්දන්නේ. කොයි වෙලාවෙ වේදන සද්දයක් ඇවිද්දන්නේ. කොයි වෙලාවෙ හිත ඉලක්ක ඇවිද්දන්නේ. ඒවා තියෙද්දිම නොයේවා කියලා පතන එකවත් යනු වහා හැඩගැහෙන්න හදන එක නෙවෙයි. ඒක තියේදී ආනපානි කොහමද? ඔච්චල නැතුව තියේදී දන්නවා. ඒක තියේදී සතිය කොහමද? ඔච්චල නැතුව තියේදී සතිය දන්නවා. ඒක ඒක තියේදී එළඹ සිටිය සීය කොහමද? නැති වෙන කොහොමද කියනකොට අන්න හිතට පලා ගන්න පුළුවන්. කරදරයක් නැති වෙලාවේ ආස්වාස ප්‍රසවාසය මේ වගේ කරදරයක් තියෙනකොට ආස්වාස ප්‍රසවාසය සතිය එළඹ සිටීම මෙන්න මේ දෙක ගලපන්න නැතුව බුදුජානන්සේ සඳහන් කළා තියෙනවා ආනාපානය ගැන දන්නවා කියන්න බෑ කියලා. දන්නවා කියලා දැනගන්න නම් මේ මිහිරිවතියදී ආනාපානය කොහොමද අමිහිරිවතියදී කොහොමද වෙන එකක් එක්ක ගැටෙනකොට කොහොමද තනියම කොහොමද ළඟ කොහොමද දුර කොහොමද කියලා මේ දකින්න මේ විවිධාකාරයෙන් පැමිණෙන මේ අත්දැකීම් ගලප ගන්න බැරි කෙනා හැමදාම චෝදනාමුකේ ඉල්ලීම් බහුලව ගත කරනවා මේ චෝදනාමුකේ සහ ඉල්ලීම් බහුලකම කියන එයා බාල දක්ෂයෙක් නන් නෙවෙයි දක්ෂයා බාල යක්ෂේ. මේ මාසල කොහි ගියත් හරියන්නේ. බාල දක්ෂයයි කියලා කියන්නේ කිසිම චෝදනාවක් කරන්නේ කිසිම ඉල්ලීමක් කරන්නේ තියෙන ටික හඩ හඩ හඩ ගහ ගන්නවා. අවස්ථානුකූලව සකස් කර ගන්න ගමන යනවා. ඒ නිසනවනේදී අපිට හිටපු ඒ හදපු ස්වාමීන් වහන්සේලා මුල්ලච්චි ස්වාමීන් වහන්සේලා කිව්වේ ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ මේ විශාල මල් කඩාගෙන පූජා කරන මල් පෙරහැර පවත්වන්න ඕනේ බුදුහාමරට සමම්පිච්ච මල් පොට්ටුවක් පූජා කරපයි. එච්චරයි ඕන කරන්නේ. ඔය බොඩු ගෝලා මොකක්වත් ඕනේ නැහැ. මේ පිරිසුරුකමට සමම්මල් පොට්ටුවක් පූජා කරපන් කියලා. මේක හදපු ස්වාමීන් වහන්සේ කියනවා සමම්පිච්ච නැත්තම් ගැටපිච්ච අරගෙන හරි ඔක පූජා කරලා Taman වැඩි ඉවර කරන්න කියලා. අනේ අපිට සමම්පිච්ච නැහැ කියලා නටන්න යන්න එපා. තියෙනවනම් ගැටපිච්ච වැඩි කිරුවා ගියා. ආහන් මේ විදිහෙන් මේ කටයුතු වලදී ගාවට තියෙන විකල්ප හොයලා බලලා කටයුතු කරන්න දන්නේ නැති මිනිස්සයා හැමදාම අඬහව ගන්න. හැමදාම අඬව ගන්නවා. ඒ වස්සට කවදාකවත් ඉවරයක් නැහැ. ඒ මොකද සන්තුෂ්ටිකර තත්ත්වයක් නැහැ. ඒ නිසා ලද දෙයින් සතුට වීම කියන සතුට දන්නේ නැති කෙනාට කියනවා අත්‍රිච්ඡතා මහිච්ඡතා කියලා. ඉතින් අද ඒකටනේ අපි දරුවෝ පුරුදු කරන්නේ. මොනම දෙයකින්වත් සතුට වෙන්න දෙන්නේ විභාග තරඟ, ක්‍රීඩා තරඟ හැම එකකින්ම මේට වැඩි ඉස්සරහට යනවා. ඒක හොඳයි. ඒක ප්‍රගතිය. නමුත් ඒකෙන් පුරුදු වෙන්න ඕනේ. ජය පරාජය පිළිගන්න මිසක් ජයම ගන්න නෙවෙයි. අද මරා ගන්නවනේ තරග පිටිවල ජයම ගන්නවා. ආන්න ඒ වගේ ගති නිසා අපේ manussකම තුල අමනුස්ස ගති පහළ වෙන්නේ මේ සීනාසයෙන්ට මේ ඇඳුමට පිටර හැටි දන්නේ නැති නිසා. ඉතින් ඒක කරන්න බෑ ආනාපානේ වගේ සතිය පිටවන්න අරමුණක් තියාගත්තේ නැති කරන්නේ. එයාට එල්ලයක් නැහෙනි. දැන් ආනාපානේ සතිය පිටවන කෙනා ඉරියව්වේ සතිය පිටවන කරට වැඩි යුත්තක් තියෙනවා. සීනාසන කරදර තියෙද්දි කොහොමද සතිය වඩන්නේ? සීනාසන කරදර නැතුව කොහොමද සතිය වඩන්නේ? චීවර ඇඳුම් වල කරදර තියෙද්දි කොහොමද සතිය වඩන්නේ? චීවර වලින් හෝ ඇඳුමෙන් කරදරයක් නැතිකොට කොහොමද සතිය වඩන්නේ කියලා සතියනේ අපි බහුලීගත කරන්නේ. ආනාපාන සතියනේ. එදින්දා ජීවිතය කියන්නේ මේ එල්ලයක් නැති ජීවිතයක්. අපි කොයි විලකත් මනස්කාරය යොදවන දෙයක් නැහැ. ඒක ගඟේ මඩේ හිටපු ඉන්න වගේ. මෙතනදී මේ සතිය වැඩි වෙන වැඩි වෙන යනකොට ආනාපාන වශයෙන් හෝ පිම්බි මැක්ලින් වශයෙන් තමයි තේරෙනවා මේ වගේ තියෙන නපුරු බලපෑම ටික ටික ටික ටික එන්න බහැර යන පටන් ගන්නවා හිතේ චිත්ත ශක්තිය වැඩෙන්න වැඩෙන්න. හිතේ අදිෂ්ඨාන ශක්තිය වැඩෙන්න වැඩෙන්න. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ ලියපු ආනාපාන සති පොතේ උන්වහන්සේගේ වාක්‍යයක් අතුළු කරන්න කියලා මේ ආස්වාස ප්‍රස්වාස දෙක උණුසුමට සිසිලස ලබලා දෙනවා සිසිලසට උණුසුම ලබලා දෙනවා ඕනම කරදරකාරී තැනක ආනාපානේ සංසිඳුනොත් සංසිඳිච්ච ආනාපානේ සිසිලකට පොඩ්ඩක් ඇඟ රත් කරලා දෙනවා. තද උණුසුමට ඇඟ පොඩ්ඩක් සීතල කරලා දෙනවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් දන්නවනම් පටන් ගන්න පොට ආනාපානට හරි අමාරු උණුසුම සීසලට ඉඳගෙන ඉන්න වෙහෙස වෙනවා තමයි. නමුත් ආනාපානේ සංසිඳන හරිය හරියනකොට එන ගතියක් එතන ගියාට පස්සේ මේ උණුසුමට සිසිල සහ සිසිලට උණුසුම කියන ගතියක් ආනාපාන දෙනවයි කියලා දන්නවනම් එයා බලාපොරොත්තු සුන් කරන්නේ සටනේ පරාජය වෙන්නේ පොඩි උත්සාහයක් ගන්නවා. උත්සාහ කරන්නේ යම් කියලා කානපාන හිත ගියාම අර තිබිච්ච උණුසුම කතා මතක නැහැ. අර තිබිච්ච සීතල කතා මතක නැහැ. ඒ නිසා අපේ භෞතික විද්‍යාව උගන්වන ඒ සර් අපිට කියලා දුන්න මේ કૃષ્ණ වස්තු කියලා. કૃષ્ණ වස්තු කියලා කියන්නේ ඒවා සීතලට උණුසුමයි උණුසුමට සීතලට ගතියක් දෙනවා. මේ පොල්ලතු ගොම පොළව කුඹුක් ගහට ලිඳයි කළු ගෑණි. හතර දිනාම උණුසුමට සීතල දෙනවා සීතලට උණුසුම දෙනවා දැන් ඕනනම් ලියා ගන්න ආනාපානෙ දාගන්න පහක් තියෙනවා මේව දන්නේ නැති මිනිස්සයා එයා කන්ඩිෂන් හයි කරනවා තර්ම රෙගියුලේටර්ස් හයි කරනවා ඇම්බියන්ට් ටෙම්පරේචර් එක හදන්න හදනවා කවදාක කරන්න බෑ මොකද අපි චලතාපි නෙවෙයි අචලතාපි සත්තු ඒ වුණාට අපේ ශරීරයට හරියන දේ මගේ දේ මගේ ගෑනිට හරියන්නේ නැහැ. ඉතින් එකගේ ඇම්බියන් ටෙම්පරේචර් හදාගත්තොත් ගෑනි මිනිහා රණ්ඩු දෙකක් හදේ. දැන් බෙන්ස් කාර් හදලා තියෙනවා සීට් දෙකට ටෙම්පරේචර් දෙකක් තියලා තියෙනවා. ඒකල ඇඩ්වර්ටයිස් කරන දැන් දික්කසාද වෙන්න ඕනේ නැහැ. යා අංශක 27 ඉන්න පුළුවන් මෙයාට 26 ඉන්න පුළුවන්. මොකද දික්කසාදේ තියෙන්නේ අංශකයේ. උෂ්ණත්ව අංශකයේ තියෙන්නේ. ටෙලිවිෂන් එකේ channel හතරක් පහක් තියෙනවා රිමෝට් control එක කාගේ අතේ තියෙන මේ මිනිහ වෙන channel එකට දානවා. අනිමනක හොරේ channel එක ගමන් කරලා අනිත් එකට දානවා. දැන් එක ටෙලිවිෂන් එකෙන් ගෙදර කතා. එක channel එක නම් තියෙන ප්‍රශ්නයක් නැහැ. ටෙලිවිෂන් එන්නේ ඉස්සෙල්ලා එක channel එකවත් වැඩ කරේ නැහැ. එක channel එක තියෙන කොට අම්මත් ඔගොල්ලෝ කට්ටියම ඉලා කටත් කරන ටෙලිවිෂන් බලනවා. දැන් channel 60ක් විතර තියෙනවා ප්‍රශ්න 60ක්. දැන් මිනිස්සයා කියන සතා, මිනිස්සයා කියන අමනය මොනම දෙයක් පාවිච්චි කරන්නේ දෙන්න දෙන්න කපා ගන්න හොඳ කැපෙන දැලිපියක් අතර ගත්තා වගේ. සර්වඥාන්සේ එන්නේ වගේ තියෙන මේ තුච්ච පාහාර ගති අයින් කරලා manussකම මතු කරලා කියනවා දැරීමේ ශක්තිය මතයි manussකම තියෙන්නේ. ප්‍රයෝජනේ සලකලා වැඩ කරන එකම තමයි මනුස්සකම තියෙන්නේ. ওই වැඩි ස්කෝපෝගී වෙන්න වෙන්න වෙන්න මනුස්සයා මනුස්ස වෙනවා. ඒක නිසා ඒකේනා අර කියන දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ දක්ෂ වෙන්න නිතරම පරිසරයට හැඩ ගහින්න ඕනේ. සති සම්පජඤ්ඤය තියෙනවා. මෙතනදී සම්පජානෝ සතිමා කියලා මේකේ තියෙන්නේ සම්පජානෝ පතිස්සතෝ කියලා සාමාන්‍යයෙන් කියන්නේ සති සම්පජඤ්ඤය කියලා. මෙන්න මේ දෙක තියෙනවා නම් හැම බාධාවක් හරහාම අපේ හිතේ මොලේ අලුත් සර්කිට් වැඩ කරන්න පටන් ගන්නවා. අලුත් මේ ක්‍රමයට කොහොමද හැඩ ගැහෙන්නේ කියලා. අපි පරිසරය වෙනස් කරන්න හදන්නේ මොලේ සීල් කරලා. මොලේට කියනවා උණුසුම් වැඩි වුණොත් මම මොකද කරන්න ඕනේ? ඒකට සාමාන්‍ය ඉංග්‍රීසියෙන් කියන්නේ බොඩි නොලෙජ් කියලා. බොඩි නොලෙජ් එක වැඩ ගන්නෑ මැෂින් එකකින් හදනවා. හොඳට මතක තියාගන්න අපේ ශරීරයට මොනම බේතකින් හරි යන්ත්‍රයකින් හරි උදව් කරපු ගමන් ශරීරයේ හැඩ ගැසීමේ කෘත්‍යය එතනින් නතර යන්ත්‍ර සූත්‍ර ප්‍රදාන කරුවේ නැත්නම් අපේ හිත හැම වෙලාවෙම හැඩ ගැහෙනවා පරිණාමය ඉදිරියට යනවා. ඒ නිසා අද මේ යන්ත්‍ර සූත්‍ර වලින් කරලා තියෙන්නේ අපේ පරිණාමය එන ගහලා හිර කරලා. කිසිම විදියකට අලුත් දෙයකට හැඩ ගැහෙන්න බෑ. ඉතින් එහෙම හුරු වුණාට පස්සේ අර හැඩ ගැහිමේ ශක්තිය නැතිලා. ඉතින් ඒ නිසා ශරීරෙ දෙන තියෙන බරපතලම දඬුවම තමයි එයා ඉල්ලන ඉල්ලන සැප දෙන්නේ. දීපකෝ කරන්නේ. ඒව නෙවෙයි අපි ඕනෑදි දුක් දෙන්න යන්න ඕනේ. තමයි වේත පැමිණෙන අපහසුතාවයට මේකේ තියෙන සම්පස්සහාන කියලා කියන්නේ ඒ ස්පර්ශයන්ට ශරීරයේ එහි කිරීමෙන් තමයි අවදිභාවය ඇති වෙන්නේ. ඒ නිසා ਸਰවඥාන්සේ සඳහන් කළා තියෙනවා මේ ආර්ය වංශ ප්‍රතිපදාවෙහි හැඩ ගැහිීමේ හැකියාවෙහි ප්‍රයෝජනෙ සලකලා කටයුතු කරන ගතියෙහි ලද දෙයින් සතුටු වෙන ගතිය තියෙනවනම් ඒ මිනිස්සයා උතුරු කුරු දෙවෙන්ට ගියත් දකුණු කුරු දෙවෙන්ට ගියත් නැගිනේරට ගියත් බස්නාහිරට ගියත් මෙයා අරතිය ජය ගන්නවා මිසක් අරතිය හෝ කම්මැලිකම ඇවිල්ලා මෙයාව යටපත් කරන්නේ නැහැ කියලා. <coughs> ඒ නිසා යම් කිසි කෙනෙකුට <coughs> තමට ලැබිච්ච කාලයේ වේලාව භාවනා සඳහා යොතවනකොට බෑ නෑ මේ අර වැඩ තියෙනවා මේ වැඩ තියෙනවා කියන එකට අපි පාලිය සාගන තනි වචනේ අරතිය කළ යුතු <clears throat> අධි කුසලයේ පැත්තක තියලා ලාම කුසල් කරනවා. ਸਰවතෙන් සඳහන් කරලා තියෙනවා මේ සීත උණුසුම පිළිගන්නවා නම් කුදු පිපාසාව එහෙම නැත්නම් බඩගින්න පිපාසාව දරන්න පුළුවන් නම් වාතාතපසිරින් සුප සම්පස්සාන පහස දරා ගන්න පුළුවන් නම් නැත්නම් දරා ගැනීම කටයුතු කරනකොට හිත පුදුම අවදි වෙලා ඉතින් මෙතේ ක්‍රියාත්මක නොවෙච්ච ස්නායු පද්ධති සම්පූර්ණ පිරිසුදු කරලා ගන්නවා. ඒ කෙනාට කවදාකවත් කම්මැලිකම නීරස ගතිය මේ ඒකාකාරී ගතිය ඉන්නේ නැහැ. ඒ නිසා භාවනා ඉදිරියට යනකොට අනිවාර්යයෙන්ම තුවෙන මේ නිබ්බිදා ඥානය එහෙම නැත්නම් මේ බය ඥානය ආදී මේ බාධක ධර්ම එනකොට ද්වේෂපද නෙමෙයි නැතුව ඒක ඥානපදමකින් බලන්න. මේක භාවනාවේ ලැබිච්ච ප්‍රතිඵලයක් වශයෙන්. මේක තණ්හාවේ අනිත් පැත්ත වශයෙන්. මේක මම උපයාගත්තු දෙයක් වශයෙන් බලන්න නම් ඒක නාමයේ සිව්පසයට සලකන ගතිය නැත්නම් මේ කාතාවේ සඳහන් කරලා තියෙන විදිහට මේ සිවුරෙන් සීනාසයෙන් ලැබෙන දේවල් පිළිබඳව තමන්ගේ හැකියාවල් උරගා බලන මේ බුදුහාමුදුරන්ගේ ආර්යවංශ ප්‍රතිපදාව දන්නේ නැතුව ඒකට හැරෙන විදිහට සීනාසන වෙනස් කරන්නටයි ඇඳුම් වෙනස් කරන්නයි පටන් අරගත්තොත් මොකද කවදාකවත් තෘප්තිකර මරණයකට යන්න හම්බ වෙන්නේ. අතෘප්තිකර මරණයකට නෙවෙයි, අභද්‍ර මරණයකට නෙවෙයි, අවමංගල්‍ය මරණයකට යන්න වෙන්නේ. මොකද දවසින් දවස දවසින් ප්‍රශ්න වැඩි වෙනවා. වයසට යන්න යන්න යන්න යන්න ප්‍රශ්න වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඒකට හැඩ ගැහිගෙන යන මනුස්සයර ප්‍රශ්න වැඩි නොවෙනව නෙවෙයි. හැබැයි එයාට උපකරණ රාශියක් තියෙනවා තමන්ලා. අර කරනවනම් මේක කරනවනම් මේක කරනවනම් මේක කරේ ඔක්කොම මනසෙන් තමන් ඥාණයෙන් හදාගත්ත දේ. ඉතින් සරුවත්යන්ස අවුරුදු 80ක් ජීවත් වුණා. තන්නේ කර කැලි. දිගටම කැලි. මතක් කරනවා මගේ ඇඟ දැන් ජජ්ජර සකටයක් වගේ ඉරච්ච බර කරත්තයක් වගේ කියලා. ඒක ලෙවලා කුසිනාරාවට යනකම් මේ වයසක මිනිස්සයා කී සැරයක් ආනන්ද හාමුදුරන්ගේ බොණ්ඩ වතුර ටිකක් කිලෝද මේ රජපැටියෙක් මේ සම්මා සම්බුදු ජානවාසයට බොණ්ඩ වතුර ටිකක් නැහැ හැතපෙන්න තැනක් නැහැ මේ මේ මරණයට යන ගමන් දැන් අපිට පොඩි ප්‍රශ්නයක් ආවට පස්සේ අපි අම්රුට කොච්චර බයිනද අම්මට කොච්චර බයිනද වැස්තර කොච්චර බයිනද අරක නැහැ මේක නැහැ කොහෙද එහෙම ඉල්ලන්නට සපේලා දෙන්න අධිකාරී ශක්තියක් කාගේ ළඟ තියෙන්නේ බුදුහාමුදුරු සම්මා සම්බුදු වෙලා රජපැටියෙක් වෙලා මේ දක්කලා තියෙන ආදර්ශය දිහා බලනකොට ඒ නිහඬ බණම ඇති. මේ කතෝලික ආගම නැත්තම් ඒ ආගම ගත්තොත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගත කළ තියෙන ජීවිතයේ ආදර්ශවත් ගතිය දන්නවනම් අද මොනවද මේ මිනිස්සු කතා කරන්නේ? අද ඔක්කොගම දැල් හූර කාගෙන දුප්පත් මිනිස්සු තලාගෙන ජීවත් වෙන්න ආගම ගත්තට ඒ මනුස්සයා ජීවිතෙන් පෙන්ලා තියෙන එක. තාමත් ආදර්ශවත්. බුද්ධ ශ්‍රාවකෙක් වගේ ඒ ඒ ගතිය අපිට අද උනත් දිනු කරන්න බැරි මේ අල්ලපු ගෙදර කට්ටිය හැප විඳින එක නෙවෙයි. අපේ තියෙන බුබ්බඩකම, කුසීතකම, ක්‍රමසහවිදි දන්නේ නැතිකම, තැනට ගැලපෙන නුවණ නැහැ. ස්ථානෝචිත ප්‍රඥාව නැහැ. ඒ කාවාසිනියා කරන්නමයි උගන්වන්නේ. ඒක පාවිච්චි කරන්නේ නැති වෙන අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. ඔක්කොම උපකරණ ලක් කරලා දීලා, ආයුධ උපකරණ ලක් කරලා දීලා එළියට දාපු ගල් ගැඩවිල්ලෙක් වගේ මිනිස්සයා නිකම්ම නිකන් වේලිලා යනවා. කොට දාපු මාළුවෙක් වගේ. නිසා මේ භාවනාව කියලා කියන්නේ පරියන්කේ කොට්ට උඩ ඉඳගෙන කරන එක විතරක් නෙවෙයි. මේ පරිසරයට, ශිවපසයට, සෙනගට ආචාර ධර්මත් එක්ක යන වැඩක් නිසා භාවනාව හැම වෙලාවෙම අජ්ජත් බයිද්දා ගලපීමක් අවශ්‍යයි. නිසා මේ කොටස අපි අයින් කරලා මේ පසීබුදු ජානංශයේ කතාව කපට ඕනේ නැහැ. අපි නිවන් දැක්කට පස්සේ මේක බලන්නම් කිව්වට අනිවාර්යයෙන් මේක බාධායි. ඒ නිසා මතක තියාගන්න අපි පිට පැමිණෙන සෑම බාධාවක්ම අපට ප්‍රගති පරීක්ෂණයක් වෙනවා. ඒකට සූත්‍රය අපිට දීලා තියෙනවා විසඳලා උත්තරය අපි ළඟ තියෙනවා. ආන්න ඒක විසඳ ගන්න තව කවුරු හරි ඕන එහෙනම් ඒ තාක්කල් අපි විමුක්තිය ලැබලා නැහැ. දියුණුවක් ලැබලා නැහැ. මුලින් නම් එහෙම කරන්න. පහුවෙන පහුවෙනකොට තමන්ගේ විමුක්තිය තමන් තුලින් හොයා ගන්නවා. තමන්ගේම උත්තරේ තමන් තුලින් හොයා ගන්න පුළුවන් නම් ඒක තමයි මනුස්ස මොලෙන් වැඩ ගන්නවා කියන්නේ. එහෙම නැත්නම් මොලේට නිින්දයි. ලැබිච්ච මේ මනුස්සානුභාවයට නිින්දයි. එනිසා අපි මේ බණ අහලා සූදානම් කරගමු. මේ මනස පැමිණෙන හැම අභියෝගයකින්ම දියුණු කරගෙන පරිණාමය වෙලා හැම බාධකයක්ම සාධකයක් කරගැනීමේ ශක්තිය අපට පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉවෙනි ආශිංසනයක් සහිතව දවසේ ධර්ම දේශනාව නැත කරනවා. සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. වෙලාවක් ගන්න පුළුවන්. කිවිතු කලීතියමක් තියෙනවා නම් එහෙම නැත්නම් නොතේරෙන යමක් තියෙනවා නම් ප්‍රශ්න කරන දෙයක් තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් එහෙම නැත්නම් අපි ඒතාවතාචාදී කාථා සම්ජානනා කරලා වැඩි කතා නිමාව සටහන් කරන්න බලමු. වේ නම් ගාථා සංජානනා කරලා පිටපණීමේ ප්‍රතිවාදී සමාප්ත වෙනවා. ඉස්තාවතාචම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දේවා සබ්බ සම්පත්ති සිද්ධියා ඉස්තාවතාචම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ සුඛානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එක්තාවතාචරන්නේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසත්තාච බුම්මත්තා දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा ධම්මක්ඛන්තු ශාසනං සට්ටා ච බුම්මඨා දීවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනා ආකාදත්තා ච බුම්මඨා දීවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මෝ ඥාති නම්මෝතු සුඛිතා වන්දනාතයෝ ඉදම්මෝ ඥාති නම්මෝතු සුඛිතා වන්දනාතයෝ මිනා පුඤ්ඤ කම්මේන මානේ රාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාරපත්තිය ඉදිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාන සුවපත් වෙත්වා කමාමි කන්තමාමි සෝපම් සෝපම්